ඔබ වහන්සේගෙන් තව ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා මේ කමක් නැද්ද YouTube එකේ? ආ මොකද්ද? අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ආ ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා දඩයක් කාර්යයට මිච්ඡා මිච්ඡා සතියක් නැද්ද ස්වාමීන් වහන්සේ? ඔව් මිච්ඡා සතිය කියන්නෙම සිහියෙන් තොර බව. එහෙම නැත්නම් මිච්ඡා සතිය කියලා චෛතසිකයක් නැහැ. මිච්ඡා සති කියලා කියන්නේ සතිය නැති බව. සතිය කුසල සිත්වල නේද එන්නේ? ඒතර කුසල් සිතක් නැතිනම් එතන අකුසල් සිතක් තියෙන. අකුසල් සිතේ සතිය නැහැ. ඒ සතිය නැති බව තමයි මිච්ඡා සති කියලා හඳුන්වන්නේ. මොකද එතන සති කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි? අපි අර පෙර දිනක කිව්වේ පුද්ගලයාට දේවල් මතක් කර දීමට තව ධර්මයක් තියෙනවා. ඒ තමයි උපාදානය. උපාදානය සහ මේ තවත් යම් යම් ධර්ම එකතු වෙලා පුද්ගලයාට දේවල් මතක් කරලා දෙනවා. අතීතයේ කළ කී දේ මතක් වෙනවා. ඉදිරියට කරන්න තියෙන දේවල්, දැනට තියෙන දේවල් මතක් වෙනවා. හැබැයි අර අකුසල් සිතේදී මතක් වෙන ගතිය තිබ්බට එතන සතිචෛතසිකේ නෙමෙයි. එතකොට මේ අවස්ථාව හඳුන්වන්න තමයි මිච්ඡා සති කියන නම පාවිච්චි කරන්නේ. නමුත් මිච්ඡා සති කියලා චෛතසිකයක් නැහැ. ඒ ඇති වෙන වාතාවරණය තමයි මිච්ඡා සති කියන නමෙන් හඳුන්වන්නේ.